දහර අපමණ විපත් අභිමුව වුවද සදාතනික බුදු දහමින් සලසාගත හැකි සැනසුම පැවසෙන සදහම් දෙසුම සදහම් දහර විලඳ සේවයෙන් සදහම් දහර සම්මා සම්බුදු සරණයි සදහම් දහර ධර්මදේශනා 94.3 වෙබ් සේවා තරංග මාලාවන් ඔස්සේ ගුණට මුසු කරලන්නට සම අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ පිටත බිත්තියේ ජලය නොරඳන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිර්මාණය වන වෙබ් පේන්ට්ස් අනුග්‍රහකත්වය WAPP වෙබ් පේන්ට්ස් අනුග්‍රහකත්වය ලේටෙක්ස් ලංකා ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර පෞද්ගලික ආයතනයේට අපේ ප්‍රථම පුණ්‍යානුමෝදනා සදහවතුනි වෙළඳ සේවා තරංගමාලා ඔස්සේ 20යි 20 වසරේදී ගුවනට මුසුවන්නට ආරම්භ කරන්නට යෙදුණු සදහම්දාර ධර්මදේශනා මාලාව පිළිබඳව ඔබ සියලු දෙනාගේම ප්‍රසාදය ගෞරවය අප වෙත ලැබී තිබීම මේ වසරේ අවසන් දිනයේදී ගෞරවයෙන් යුක්තව පුණ්‍යානුමෝදනා සහිතව සිහිපත් කරනු ලබනවා. උදාවරණ අවසර ඔබට වාසනාවන්ත ජයපිරුණු සුබ වසරක් වේවා යන්න ප්‍රාර්ථනා කරමින් අද ධර්මානුශාසනා පැවැත්වීම සඳහා ගෞරවයෙන් යුක්තව ආරාධනා කරන්නේ සදහම් දහර ධර්මදේශනා මාලාවේ නිර්මාතෘවර විචිත්‍ර භානක පූජ්‍යපාද ඇරව්වල සුධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේටයි. අවසරයි අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේ මේ වසරේ ගෙවි ගිය කාල පරිච්ඡේදය තුලදී අප කළ ඉටු කළ ඒ උදාර්ථතර ධර්ම මෙහෙවර පිළිබඳවද අනුශාසනා පවත්වන්නටත් ඒ වගේම තිසරණිය පිළිබඳ ධර්මානුශාසනා පැවැත්වීම සඳහා ඔබ වහන්සේට දෙපා නැමද ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සදහවතුනි අද දවසේ ධර්මානුශාසනා පැවැත්වීම සිදු කරනු ලබන්නේ ගොඩගම තරංගාපෙදෙසේ ගීතා පෙරේරා මාතාවගේත් ඒ වගේම මානෙල් කාන්ති පෙරේරා ආදී දායක කාර්කාදීන්ගේ සහභාගීත්වය ඇතිවයි. මං ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා මේ වෙලාවේදී ගීතා පෙරේරා මාතාවට ඒ වගේම මානිල් කාන්ති පෙරේරා මාතාවට කුලරත්න මාලා ආරච්චි මහත්මියට ඊඩී ප්‍රේමදාස මහතා ඇතුළු දායකකාරකාදීන්ට දැහැත්වට්ටිය පිළිගන්වන්නට ඒකම මල් පූජාවන් සිදු කරමින් මේ අවස්ථාවේදී වන්දනාවන් සඳහා දායක වන ලෙසට අවසරයි අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේ ධර්මානුශාසනා පැවැත්වීම සඳහා ඔබ වහන්සේට ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා.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 අද දවසේ අප විසින් සිදු කරනු ලබන 23 වන ධර්මදේශනාව පංචශීලය යන මාතෘකාව යටතේ සිදු කරනු ලබන දෙවන ධර්මදේශනාව. පින්වත්නි අද දවස බොහොම සුවිශේෂී දවසක්. ඒ තමා 2020 වර්ෂයේ ගෙවෙන්නට තව නොබෝ කාලයයි තිබෙන්නේ. ඉතින් අවස්ථාව නැත්නම් මේ අවස්ථාව අපි හේතුවක් කරගන්නවා විශේෂයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය ඔස්සේ මෙපමණ දිනක් ප්‍රචාරය කරන්නට යෙදුනා වූ සදහම් දහර ධර්මදේශනා මාලාවේ ඒ වාගේම එහි ආරම්භයේ පටන් කටයුතු කරන්නට යෙදුනා වූ සියලු ගරු කටයුතු අවසරයි මහා සංඝරත්නයටත් ඒ වාගේම දායකකාරකාදී පින්නතුන්ටත් සංස්ථාවේ සභාපතිතුමන් නැති සියලු දෙනාටම ආශිර්වාද කරන්නට 2020 වර්ෂයේ ජූලි මාසයේ දෙවන දිනේ රාත්‍රී 8ට සදාම්ධාර ධර්ම දේශනා මාලාවේ මංගල ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුණා. ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරා වූ බොහෝ දෙනා බොහෝම ආදරයෙන් ගෞරවයෙන් ඒ වාගේම ශාසන ශාසනයට හිතයිශීව බොහෝ අදහස් අප වෙත යොමු කරන්නට යෙදුණා. විශේෂයෙන් ධර්මදේශනා මාලාවේ මාතෘකා පිළිබඳවත් ඒ වාගේම දේශකයන්න් වහන්සේලා පිළිබඳවත් ධර්ම කාරණා පිළිබඳවත් ඊතා කෙටි කාලයකදී බොහෝම ප්‍රසාදජනක හැඟීමක් බොහෝ දෙනාගේ සිතේ ඇති වෙලා තිබ්බා. ඒ වාගේම ධර්මයේ දේශනා කරන්නට වැඩම කරන අවසරයි ගරු කටයුතු නායක හාමුදුරුවරු වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නයේ ආශිර්වාදයත් ඒ වාගේම විශේෂයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වර්තමාන සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මහතාත් ඒ වාගේම වෙළඳ සේවයේ අධ්‍යක්ෂ සුජීව හරිස්චන්ද්‍ර මහතාත් සහකාර අධ්‍යක්ෂ සම්පත් සල්පිටි කෝරාල මහත්මයා ආදී කොට ඇති සියලු දෙනාමත් ගුවන්විදුලි සංස්ථාවේ සියලු දෙනාගේ නිරන්තර ආශිර්වාදයක් මේ පින්කම් නැත්නම් මේ වැඩසටහන් සාර්ථක වීම සඳහා හේතු වුණා. ඒ වගේම රැදවල් නැතිව බොහොම වෙහෙස මහන්සි වෙලා මේ සදහම් ධර ධර්මදේශනා මාලාවේ සංවිධාන කටයුතු කරන්නා වූ ගාමිණී මෙරින්නගේ මහත්මා ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාත් මේ තාක් බොහෝ වෙහෙසක් ගන්නට යෙදුනා මේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා. ඒ සියලු දෙනා වාගේම වෙළඳ සේවයේ ඔස්සේ මේ ධර්මය ශ්‍රවණය කරන ඒ වාගේම ධර්ම දේශනා සඳහා විවිධාකාරයෙන් දායකත්වයේ දරන පින්නතුන් රාශියක් මේ තාක් මේ ධර්ම දේශනා මාලාව සාර්ථක කර ගැනීම සඳහා විශේෂයෙන් දායකත්වයේ දරන ලද බව මතක් කරන්නට ඕනේ. ඒ අතර විශේෂයෙන් විශ්‍රාමක යුද හමුදා නිලධාරී මේජර් ජෙනරාල් ශාන්ත රාජකරුණා මහතා ආදී කොට ඇති බොහෝ දෙනා ප්‍රවාහන පහසුකම් සහ ධර්ම දේශනා සඳහා දායකත්වයන් දරමින් ඒ වාගේම විශේෂයෙන් වාර්ෂික දායකත්වයන් දරමින් වෙළඳ ආයතන රාශියක් මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා බොහෝ අනුග්‍රහයන් දක්වන්නට යෙදුණා. ඉතින් ඒ සියලු දෙනාටමත් 2020 වර්ෂය අවසන් වන මේ අවස්ථාවේ 2021 වර්ෂය ආරම්භ වන්නට තව නොබෝ වේලාවක් තිබෙන මේ අවස්ථාවේදී ආශිර්වාද කරනවා ගරු කටයුතු මහා සංඝරත්නයේත් අනන්ත තුනුරුවන්ගේ ගුණානුභාව බලයෙන් ඒ වාගේම කරන ලද සියලු පින්කම් වල ආනිසංස බලයෙන් සියලු දෙනාට කායික සුවපත් භාවය වේවා මානසික සුවපත් භාවය වේවා චිරජීවනය වේවා ඒ වාගේම ගුවන්විදුලි සංස්ථාවේ 95වන සංවත්සරය සිහිපත් කරනවා ආරම්භයේ පටන් සංස්ථාවේ සභාපතිවරුන් ආදී කොට ඇති උසස් නිලධාරී මහත්ම මහත්මීන් ආදී කොට ඇති සියලු දෙනාටමත් ඒ වාගේම මේ කටයුතු මේතාක් සාර්ථක කර ගැනීම සඳහා විවිධාකාරයෙන් දායකත්වයේ දරුවා වූ ඒ වාගේම සංස්ථාවේ මේ පරිලව ගියා වූ සියලු දෙනාටමත් ඔවුන්ගේ සසර ගමන සෝපත් වීම පිණිස මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම වර්තමාන සභාපතිතුමන් ප්‍රධාන පින්වත් සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සම්පත් දිගසිරි සම්පත් උදා වේවා. සියලු සිතැඟි ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියලා ආශිර්වාද කරන ගමන් අද දවසේ ධර්ම දේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි අද දවසේ අපට සිද්ධ කරන්නට යෙදෙන්නේ මේ සදහම් ධාර ධර්ම දේශනා මාලාවේ අප විසින් සිදු කරන්නා වූ 23 වන ධර්ම දේශනාව. පංචශීලයේ මාතෘකාව යටතේ දෙවන ධර්ම දේශනාව සිදු කරන්නට බලාපොරොත්තු වන්. ඉතින් අද දවසේ අපි ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම විශේෂී කාරණාවක්. ඒ තමා මේ පංචශීලය පිළිබඳව සාකච්ඡා කරනකොට පංචශීලය ලෝකයේ ඇතිවෙච්ච ආකාරය ඉතිහාසය පිළිබඳව දැනගෙන ගන්නට ඕන. ඕනම කාරණාවක් අපි දැනගෙන ගන්නකොට එහි ආරම්භයේ සිට ඉගෙන ගත්තොත් අපට ඒ ධර්ම කාරණා පිළිබඳව වඩාත් නිවැරදි අවබෝධයක් ලබ ගන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ ස්වභාවය පිළිබඳවත් සසර ගමන පිළිබඳවත් විශේෂයෙන් තුනුරුවන්ගේ පහළවීම උපාසක උපාසිකාවන්ගේ ලෝකයේ පහළ වීම මොනතරම් ශ්‍රේෂ්ඨ තත්වයක පවතිනවද ඒ වගේම දුර්ලභ වෙනවද කියන කාරණාත් මේ ඔස්සේ ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම පිනේ වටිනාකම ලෝකයේ සෑම කාලයකම පින දකින්නට නොලැබෙන බවත් එහි වටිනාකමත් අවබෝධ කරගන්නට මේ ඉතිහාසගත කරුණු අධ්‍යයනය කරාම අපිට අවස්ථාවක් සැලසෙනවා. ඒ නිසා අපි ඔබට ගියවර ධර්මදේශනාවේ කියා දෙන්නට යෙදුනේ සරණාගමනයත් ඒ වාගේම පංචශීලයත් අතර සම්බන්ධතාවය කොහොමද සැකසෙන්නේ ඒ වාගේම ඒ සම්බන්ධතාවයේ පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම බෞද්ධ අපිට නිවන් සුවේ සොයන අපිට මොනතරම් වටිනවද කියන එක. ඒ වාගේම ඒ අවබෝධය තුලින් වැරදි වැටහීම් තිබෙනවා නම් ඒ වැටහීම් දුරු කර ගන්නටත් ධර්ම මාර්ගයේ වඩාත් හොඳින් පාදා ගන්නටත් අපිට ලොකු උපකාරයක් වෙන නිසා ඒ නිසා ඒ පිළිබඳව පංචශීලයේ පිළිබඳව දේශනා කරන මේ දේශනා මාලාවේ මුලින්ම අනතුරුව බලාපොරොත්තු වෙනවා. මෙහි ඉතිහාසය පිළිබඳව කියා දෙන්න. මේ ඉතිහාසගත කරුණු සඳහන් වෙන ධර්ම ග්‍රන්ථ සහ ඒ වාගේම සූත්‍ර දේශනා පිළිබඳව මම මුලින්ම කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. මොකද ඒකට හේතුව වැඩිදුර අධ්‍යයනයක් කරනු ලබන පින්නතුන්ට ඒ අටුවා ටීකා සහිත පෙළදහම් සහිත ඒ ධර්මකාරණා සඳහන් වන තැන් වඩාත් අධ්‍යයනය සඳහා ලොකු පිටුවහලක් වන නිසා මේ පංචශීලයේ ආරම්භය පිළිබඳව සහ සීලේ වටිනාකම පිළිබඳව කියවෙන සූත්‍ර දේශනා සිය දහස් ගණනක් ත්‍රිපිටකයේ අටුවාදී ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඒ අතර සමහර සූත්‍ර දේශනා පංචශීලයේ පිළිබඳව සමහර සූත්‍ර දේශනා අබ්‍රහ්මචාරීක පංචශීලයේ පිළිබඳව සමහර සූත්‍ර දේශනා විකාල භෝජනයේ සහිත පංචශීලය පිළිබඳව විකාල භෝජනයේ සහිත අබ්‍රහ්මචර්යයක සීලය පිළිබඳව අෂ්ටාංග සීලය පිළිබඳව නවාංග සීලය පිළිබඳව දසාංග සීලය පිළිබඳව ආජීව පාරිශුද්ධ සීලය පිළිබඳව එයින් ඔබට සාමනීර උපසම්පදා සීලාදී පිළිබඳව ත්‍රිපිටක අටුවා ටීකාදී ධර්ම ග්‍රන්ථවල විශාල ධර්මපරයායක් දේශනා කරලා තිබෙනවා. නමුත් ඒ දේශනාවන් වල සඳහන් වෙන කාරණා වලින් මම අදට ගන්නෙ මේ පංචශීලයේ ඉතිහාසය පිළිබඳව කියවෙන කාරණා විතරයි. එහෙම නැත්නම් අබ්‍රහ්මචාරීක පංචශීලයක් හෝ විකාල භෝජනයේ සහිත පංචශීලයක් හෝ විකාල භෝජනයේ සහිත අබ්‍රහ්මචාරීක පංචශීලයක් ඒ ආදී කරුණු හෝ එහෙම නැත්නම් පෘථග්ජනයාගේ සීලය ආර්ය සීලය ආදී කරුණු පිළිබඳව විග්‍රහයක් ගන්නෙ නැහැ. මොකද හේතුව ඉතිහාස කාරණා පිළිබඳව පමණක් අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන නිසා. ඒ නිසා මේ කාරණා අපිට ගොඩාක් වැදගත් වෙන්නේ මේ කාරණා ලෝකයේ පැවැත්මට වාගේම මේ කාරණා විනාශ වීම ලෝකේ විනාශය කරාත් මොනතරම් බලපානවද ආධ්‍යාත්මිකවත් සමාජීයවත් අනෙකුත් වශයෙන්ොත් ඒ කාරණාවල හොඳ නරක මොනතරම් සාමාන්‍ය ජීවිතයට බලපානවාද කියන කාරණා පිළිබඳව යම් වැටහීමක් ඇති කරගන්න. මේ පිළිබඳව විශේෂයෙන් දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ සහ අග්ගඤ්ඤ සූත්‍ර අටුවාවේ දීර්ඝ විස්තරයක් සපයනවා. ධම්මපදේ සහ ධම්මපදට්ට කතාවල දීර්ඝ විස්තරයක් සපයනවා. ඔය අපදාන පාළියේ තපදාන අටුවාවෙත් විශේෂයෙන් පංචශීල සමාදාන තෙරුන්ගේ අපදාන වගේ අපදානවල මේ සිල් සමාදානවල ආදී කටයුතු වල වැදගත්කම දේශනා කරනවා. ඒ වගේම ගත්තහම ජාතක කතා පොතෙත් මේ වගේ විශේෂ ජාතක කතා රාශියක් හමු වෙනවා අපිට ඒහා සහ සම්බන්ධව කියවෙන. ත්‍රිපිටකයේ සූත්‍ර දේශනාවල විනය පිටකය සම්පූර්ණයෙන්මත් සූත්‍ර පිටකයේ ඇතැම් කොටසත් අභිධර්ම පිටකයේ සික්ඛාපද විභංගය ආදී කොට ඇති ඒ කොටස් වලත් සහ එහි අටුවා ටීකාදී ධර්ම ග්‍රන්ථවලත් ඒ වාගේම සංග්‍රහ ග්‍රන්ථවලත් කෝෂ ග්‍රන්ථවලත් මේ කාරණා පිළිබඳව දීර්ඝ විස්තර සපයලා තිබෙනවා ඒ නිසා ඒ කාරණා අධ්‍යයනය කරන කෙනෙකුට මුලින්ම පහසුව සඳහා අපි මේ විදිහට මේ ධර්මකාරණ අපි මේ කියන ඉතිහාසගත ධර්මකාරණ සඳහන් වෙන තැන් පිළිබඳව කියා දෙන්න බලාපොරොත්තු වුණේ. අපි මුලින්ම බලමු ලෝකයේ හැම කාලයකම බුදුදහම තිබෙනවද සීලාදී ගුණධර්ම තිබෙනවද කියන කාරණාව අපි රකින්නවද කියන කාරණාව මුලින්ම ඉගෙන ගමු. එතකොට අපිට හොඳට තේරෙනවා බුදු කෙනෙකුගේ පහළවීම මේ ලෝකේ මොනතරම් දුර්ලභ වෙනවද වාගේම අපටත් මේ ලැබිලා තිබෙන අවස්ථාව මොනතරම් ශ්‍රේෂ්ඨ අවස්ථාවක්ද කියන කාරණාව අපිට හොඳට තේරෙනවා. මේක කියා දෙන්න මුලින්ම ඔබට මේ පිළිබඳව අධ්‍යයනය කරනකොට ආශ්‍රිත ධර්ම ග්‍රන්ථවල ඒ වගේම අටුවා ධර්ම ග්‍රන්ථවල කල්ප විභාගය කියන පරිච්ඡේදය නැත්තම් මේ කල්පයන් පිළිබඳව දේශනා කරලා තිබෙන කරුණුකාරණ අධ්‍යයනය කරන්න පුළුවන් නම් බොහොම වටිනවා. සාමාන්‍යයෙන් කල්පයක් ගත්තාම මහා කල්පයක් ගත්තාම මම මෙතෙන්දී කල්පයේ බෙහෙද නැත්නම් කොටස් පිළිබඳව වැඩිපුර කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අවශ්‍ය කාරණාව පමණක් කියන්න බලාපොරොත්තු වෙනවා මහා කල්පයේ පිළිබඳව දේශනා කරනකොට ඒ මහා කල්පයක හැම කාලයකම මේ ධර්මයේ ලෝකේ පවතින්නේ නැහැ. ඒකට හේතුවක් තිබෙනවා. හේතුව තමා දැන් අපි කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේ කල්පය පිළිබඳව විග්‍රහ කරනකොට මේ ලෝක ධාතුවක් සකස් වෙන ආකාරය පිළිබඳව දේශනා කරලා තිබෙනවා. කොහොමද මේ ලෝක හටගන්නේ කියලා. එතනදී කියනවා මේ අන්තක්කල්ප විනාශයකුත් මහා කල්ප විනාශයකුත් කියලා කාරණා දෙකක් තිබෙනවා. අන්තක්කල්ප විනාශය කියලා කියන්නේ මහා කල්පය ඇතුළත සිදුවෙන විනාශයන්. එතනදී වෙන්නේ සත්වයින්ගේ විනාශය තමා මූලික වශයෙන් සිද්ධ වෙන්නේ. ඒ වගේම සියලු ලෝක ධාතු බොහෝමයක් විනාශ වෙන්නේ නැහැ. නමුත් කල්ප විනාශයේදී බොහෝ ලෝක ධාතු වල තිබෙන කොටස් ඒ ඒ තලයන් විනාශ භාවයටපත් වෙනවා. එතකොට මේ සත්වයා විනාශ වෙන ආකාර තුනක් තියෙනවා. එකක් අවියායුධ වලින් කපා කොටා ගැනීමෙන්, ඒ වගේම දුර්භික්ෂයන්ට ලක්වීමෙන්, ඒ වගේම ලෙඩ රෝගයන්ට පත්වීමෙන් කියන ආකාර තුනෙන් කල්පය ඇතුළත පවතිනා වූ අන්තක්කල්ප විනාශයක් වෙනවා. දැන් හොඳම උදාහරණයක් හැටියට ගත්තොත් අපේ බුදුහාමුදුරෝ දේශනා කරනවා අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදහන් වෙලා බොහෝ කාලයකට අනතුරුව මේ අන්තක්කල්ප විනාශය පැමිණෙනවා මේ මෙවර පැමිණීම සිද්ධ වෙන්නේ සත්ත්‍න්තර කල්ප විනාශයක් කියලා සත්ත්‍න්තර කල්ප විනාශය කියලා කියන්නේ අවි ආයුධ වලින් කපා කොටාගෙන පහර දී ගැනීමෙන් ලෝකේ සත්වයා විනාශ වීම තමයි සිද්ධ වෙන්නේ එතකොට ඒ විදිහට මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය ආරම්භ වෙන්නට පෙර බොහෝ කාලයකට අතිශය දීර්ඝ කාලයකට පෙර මේ විදිහේ විනාශයක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන. එෙහිදී ඊතා සුළු පිරිසක් පමණක් ඒ ප්‍රාණඝාතය කරගන්නා වූ සත්වයින්ගේ කරුණුකාරණා දැකලා ඔවුන් එයින් වෙන් වෙලා ඔවුන්ගෙන් දුරස් වෙලා කල්ගත කරනවා සතියක කාලපරාසයක් තුල ඔවුන් අවි ආයුධ වලින් කපා කොටා ගැනීමෙන් අනතුරුව මහා සියල්ලෝම විනාශ භාවයට පත් වෙනවා විනාශයට පත් වෙනවා අර ඉතුරු උනා වූ ඊතා සුළු පිරිස සතියක කාලපරාසයෙන් පස්සේ සමහරලාවට ගස් බෙන එකට ගිහිල්ලා සතියකට ආහාර සකස් කරගෙන නැත්තම් අහුලගෙන ගිහිල් ඉවර වෙලා ඒ සතිය බොහොම දුකසේ ඉඳලා අර ගස් බෙන මැටි ගහලා වහලා නැත්තම් හැඟවිලා සතියකට පස්සේ එළියට එනවා. සමහර ලාවට කෙනෙකුට ලං වෙන්නවත් බැරි හිතන්නවත් බැරි මහා කඳු මුදුන් වලට නැගලා Taman විතරක් පරිස්සම් වෙනවා. සමහර වෙලාවට බොහෝම කෙනෙකුට යන්න අමාරු ගුහා ආදී තැන් වලට ගිහිලා බොහොම ගැඹුරු ස්ථාන වලට ගිහිල්ලා Tamanගේ ජීවිතේ රැක ගන්නවා. මේ විදිහට බොහෝම දුකසේ දුෂ්කරතාව විඳලා සතියක කාල පරාස අපි මේකට කියනවා ඒ ඒ සත්වයින් තම තමන් විනාශ කර ගන්න නිසා මුර්ගසන් වර්ෂාවට හසු වෙනවා කියලා. මුර්ගසන් වර්ෂාව කියන්නේ ඒ කල්පාන්තර විනාශයේදී වර්ෂාවක් හටගන්නවා. ඒ වර්ෂාවට හසු වන සියලු දෙනාගේ මුර්ග සංඥාව හටගන්නවා. මුර්ග කියලා කියන්නේ මුවා. හරියට කොටියෙක්, වලහෙක්, සිංහෙක්, මුවෙක් දැක්කහම ඒ සතාට අන්‍ය සත්වයා ඝාතනය කරන්න, මරන්න, වදයට පමුණුවන්න චේතනා පහළ වෙනවා වගේ ආහාර සංඥාව ඇති වෙනවා වගේ ඒ කාලේ ඒ වර්ෂාවට හසුවන සියලු දෙනාගේම හිතේ ළඟ සිටින්නා සහ දුර සිටින්නා වූ සියලු දෙනා කෙරෙහි වෛරී සිටිවිලි ඇති වෙනවා. එතකොට ස්වාමියාට භාර්යාව පේන්නේ මරන්න ඉන්න සත්වයෙක් වගේ. භාර්යාවට ස්වාමියා පේන්නේ Taman අතින් මැරුම් කන්න ඉන්න සත්වෙක් වගේ. අම්මට තාත්තා පේන්නේ තාත්තට අම්මා පේන්නේ දූ දරුවන්ට දෙමාපියන් පේන්නේ දෙමාපියන්ට දූ දරුවන් පේන්නේ මේ ආදී සියලු දෙනාටම සියලු දෙනා පේන්නේ අර මුර්ග සංඥාව තිරිසන් සංඥාවෙන් තමයි පේන්නේ. ඒ කාලේ අකුසල බලය මොනතරම් වැඩිද කියලා කියනවා නම් වයස අවුරුදු උපරිම වයස අවුරුදු 10 අවුරුදු 5ක් වෙනකොට තරුණියන් යුග ජීවිතයට පත්වීම සඳහා සුදුසු වයසකට පත්වෙනවා කියලා කියනවා. ඔවුන්ගේ අකුසල බලය කොච්චර වැඩිද කියලා කියනවා නම් සමහර අවස්ථාවලදී මේ මුර්ගසන් වර්ෂාවට හසුවීමත් සමගම ඔවුන්ගේ අතේ ඉබේ අවියායුධ පහළ වෙනවා. ඒ අවියායුධ වලින් දකින දකින දකින කෙනාට පහර දී ගැනීමත් ඒ නිසා සියල්ලෝ මරණයටපත් වෙනවා. හසුවන සියල්ල ආයුධයක කෘත්‍ය කරනවා කියලා කියනවා. දැන් හොඳම උදාහරණයක් ගමුකෝ. අපි අද පත්තරයක කොළ කැබැල්ලක් කඩලා අරගෙන අපි ආසන්නයේ ඉන කෙනාට ඒ පත්තරේ කොළ කැබැල්ලෙන් පහර දුන්නට ශරීරය කැපිලා යන්නේ නැහැ. ඒ කියන්නේ ආයුධයක කෘත්‍ය තමා යමක් කපා කොටා දැමීම. ඒ කෘත්‍ය સિદ્ધ කරන්නේ නැහැ. නමුත් ඒ කාලේ තනකොළ පතක් අඟිල්ලෙන් අල්ලගෙන ඉවර වෙලා තව කෙනෙකුට පහර දුන්නත් ආයුධයක කෘත්‍ය කරනවා කියලා කියනවා. ඒ තනකොළ පත බොහෝම ප්‍රමාණවත් සම්පූර්ණයෙන්ම අතකට පහර දුන්නොත් මුළු අතම කපල යනවා. කකුලකට පහර දුන්නොත් කකුලම කපල යනවා. ඇඟකට පහර දුන්නොත් ඇඟම කපල යනවා. අන්නේ ආයුධයක කෘත්‍ය කරන්න ඒ ප්‍රමාණවත් වෙනවා කියලා කියනවා. එතකොට මේ විදිහට ඔවුනෝන් ඝාතනය කරගත්තු සත්වයෝ අතර පෙර සංසාරේ පාරමිතා දහම් පූර්ණණය කරලා මෙවැනි අවස්ථාවක ගැලවෙන්නට ලැබේවා කියලා පින් කරපු ඇත්තන්ගේ පින් බලය උප්තත්තිය ලබනවා. එහෙම නැති අයට ප්‍රාර්ථනා නොකල කට්ටියට ඒකාන්ත වශයෙන්ම ඔවුනොවුන් ඔවුනොවුන් මරා ගන්නට සිද්ධ වෙනවා. ඝාතනය කර ගන්නට සිද්ධ වෙනවා. ඒ අය පමණක් අර විදිහට සතියකට හැකි ආහාර ප්‍රමාණයක් අරගෙන ඉවර වෙලා අනතුරුව මොකද කරන්නේ බොහෝම කෙනෙකුට එන්න බැරි තැන් වලට ගිහිලා සතියක කාල පරාසයක් හැංගෙනවා. සතියක කාලපරාසය අවසන් වුණාට පස්සේ ඔවුන් තම තමන්ගේ ආහාරත් අවසන් නිසා එළියට පැමිණෙනවා. එළියට පැමිණලා බලනකොට තමන්ගේ අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය දුව පුතා මේ ආදී වශයෙන් සියලු දෙනාම ඔවුනොවුන් ආයුධ වලින් කපා කොටාගෙන මරණයටපත් වුණු බව දකිනවා. මේක මුළු පෘථුවිය පුරාම විතරක් නෙමේ. පෘථුවියෙන් පහළ ලෝකවලත් පෘථුවියෙන් ඉහළ ලෝකවලත් ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පහළ සියලු ලෝකවල සිද්ධ වෙනවා. ඒ කියන්නේ දිව්‍ය ලෝකවල దేవතාවෝ වාසය කළොත් දෙවියන්ටත් මේ ධර්මතාවය පොදු ධර්මතාවයක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි ඒ කාලේ වෙනකොට දෙවියෝ ධාන වඩලා උසස් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල උත්පත්තියට කරුණු කරන්නේ. ඒ වාගේම මිනිස්යෝ පවා ඇතැම් පින්වතුන් ඒ විදිහට ඒ කාරණා දැකලා ඒ සඳහා පින් කරලා ඉවර වෙලා ඒ කාලවලදී ඒ බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලබන. තොර මේ විදිහට කටයුතු කරපු සත්වයෝ අතර අර බේරිච්ච පිරිස තමන්ගේ ඥාතීන් හොය හොය Papuwe අත්ගසා ගනිමින් හිසේ අත්ගත අත්ගසා ගනිමින් වැළපෙමින් ඔවුනෝන් සොයාගෙන යනවා. එතකොට ඊතා සුළු ප්‍රමාණයක් ඒ ඒ ප්‍රදේශවල ඔවුනෝන් ඔවුනෝන් ආරක්ෂා වෙච්ච මිනිස්සු හම්බ වෙනවා. හම්බ වුණාම දැන් සියලුම දෙනා මරණයටපත් වෙලා සිටින ආකාරය දැකලා බොහෝම දුර්ලභව දැක්කා වූ අනෙක් මිනිසයා ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා ඔවුන් දුටු ගමන් දුවගෙන එනවා දෙදෙනාම දුවගෙන එනවා දුවගෙන ඇවිල්ලා අපේ සිරිතක් තියෙන කවුරු හරි ඥාතියෙක් බොහෝම දුර රටක ඉඳලා ආවට පස්සේ දෙමාපියෝ සහෝදර සහෝදරියෝ දූ දරුවෝ මොකද කරන්නේ? ඔවුනොවුන් සිප වැළඳ ගන්නවා. අන්න මේ සිප වැළඳ ගැනීමේ චාරිත්‍රය ආරම්භ වෙච්ච ලෝකයට ආරම්භ වෙච්ච දවස තමා මෙන්න මේ දවස ඔවුනොවුන් ජීවත්ව සිටින ඔවුනොවුන් දැක්කට පස්සේ දුවගෙන ගිහිල්ලා හරි ආදරයෙන් කරුණාවෙන් ගෞරවයෙන් ඔවුනොවුන් සිප වැළඳ ගන්නවා වැළඳගෙන පිටට අතින් තට්ටු කරලා හිස අතගාලා අතපය අතගාලා අනේ ඔබ මහා පින්වත් සත්වයෙක් සියලු සත්වයෝ ප්‍රාණඝාතය කරද්දී ඔවුනෝන් කපා කොටා ගනිති ඔබ ප්‍රාණඝාතය නොකර ඒ වාගේම ප්‍රාණඝාතය නොකිරීමේ හේතුව නිසා ඔබගේ ජීවිතය ආරක්ෂා වුණා නේද කියලා ඉවර වෙලා හරි සන්තෝෂයෙන් ඔවුනෝන් කතා කරනවා. මෙහෙම එක්කෙනා දෙන්න එක්කෙනා දෙන්න හමු වෙලා ඔවුනෝන් තවත් අපි වගේම අය ඉන්නවද කියලා සොයාගෙන යනකොට බොහෝම සුළු පිරිසක් හම්බ වෙනවා. ඒ සුළු පිරිස ඊට පස්සේ මොකද කරන්නේ? තමන්ට ජීවත් වෙන්න පුළුවන් සුදුසු පරිසරයකට ගිහිල්ලා ඉවර වෙලා ඔවුනොවුන් එකට එකතු වෙනවා. හරියට සමිතියක් සමාගමක් පවත්වනවා වගේ ඔවුනොවුන් එකට එකතු වෙනවා. එකට එකතු වෙලා ඔවුනොවුන් බොහෝම දුකට කනසල්ලටපත් වෙනවා. අපේ ඥාතිය, අපේ අම්මා, තාත්තා, සහෝදරය, සහෝදරිය, දුව පුතා ආදී ඌ සියලු දෙනාම ඔවුනොවුන් කපා කොටා ගැනීම නිසා, ඝාතනය කිරීම නිසා, මරුමුවටපත් කිරීම නිසා ඔවුනොවුන් විනාශ වුණා. නමුත් අපි සියල්ලෝ ප්‍රාණඝාතය නොකිරීම නිසා අපේ ජීවිතය ආරක්ෂා වුණා. අපි තවමත් ආරක්ෂාව සිටිනවා කියලා සියලු දෙනාම හරි සන්තෝෂෙන් සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා ඒ අයරින් එක් අයෙක් මොකද කරන්නේ? කල්පනා කරනවා අපි එහෙනම් මේ ධර්මතාවය සම්මතයක් කරගන්නට ඕනේ. ප්‍රාණඝාතය නොකිරීම කියන කාරණාව සම්මතයක් බවට පත් කරගන්න ඕනේ. එහෙම සම්මතයක් බවට පත් කරගත්තොත් අපේ ජීවිතය ආරක්ෂා වේවි කියලා අර රැස් වෙච්ච සියලු දෙනා අතර එක් අයෙක් නැකිටලා යෝජනාවක් කරනවා අපි අද ඉඳන් අන්‍ය සත්වයෝ ඝාතනය නොකරනෝ වෙමු. තවත් කෙනෙකුට ආයුධ අතින් පයින් ගල් කැට වලින් පොළු වලින් මේ ආදී හිංසා පීඩා වන දේවල් වලින් පහර දීම්, හිංසා කිරීම, ඝාතනය කිරීම ආදී දේවල් නොකර ඉමු කියලා ඉවර වෙලා යෝජනාවක් කරනවා. එහෙම යෝජනාවක් කරාට පස්සේ අනෙක් සියලු දෙනාමත් මොකද කරන්නේ බොහෝම සන්තෝෂයටපත් වෙලා ඒ යෝජනාව සම්මත කරගන්නවා. එතකොට මේ පංචශීලයේ ආරම්භය ප්‍රාණඝාතයෙන් වැළකීම කියන කාරණාව බුදුරජාණන් වහන්සේ කරපු දේශනාවක් නෙවෙයි. එහෙම නැත්නම් වෙනත් ආගමික ශාස්ත්‍රූන් වහන්සේලා කරපු දේශනාවක්වත් දෙවියෙක් බ්‍රහ්මයෙක්වත් කවුරුත් කරපු දේශනාවක් නෙමේ මේකේ ආරම්භය තියෙන්නේ මොකක්ද ප්‍රාණඝාතයේ කළා වූ සත්වීන් විනාශ වුණු ආකාරය දැකලා අනතුරුව ප්‍රාණඝාතය නොකර පරිස්සම් වුණා වූ සත්වීන් අපි අද සිට මේ ධර්මතාවයේ රකිමු මේක යහපත් ධර්මතාවයක් කියලා මනුෂ්‍ය ධර්මතාවයක් හැටියට සම්මත කර ගැනීමයි. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ පංචශීලය කියන්නේ මේකේ මූලාරම්භය ගත්තොත් එහෙම මේක බුද්ධ දේශනාවක් බවට පත් වෙන්නේ නැහැ. බුද්ධ දේශනාවක් බවට පත් වෙන අවස්ථාවක් තියෙනවා. නමුත් ආරම්භය ගත්තොත් බුද්ධ දේශනාවක් නෙමෙයි මනුස්ස අපි જાතියක් කුලයක් ආගමක් මේ කිසිම දෙයක් නැති මනුෂ්‍ය වර්ගයා විසින් සම්මත කරගත්තු දෙයක් තමයි මේ පංචශීලය කියලා කියන්නේ. එහෙනම් පංචශීලය බෞද්ධයාට විතරක් කියලා කල්පනා කළොත් ඒකයි මං මේ ඉතිහාසයේ නොදැනීම නිසා සමහර අය කල්පනා කරනවා පන්සිල් තියෙන්නේ අපිට විතරයි. පන්සිල් තියෙන්නේ නිවන් දකින්න විතරයි. නෑ පංචශීලය කියලා කියන්නේ යමෙක් මනුෂ්‍ය ලෝකයේ උත්පත්තිය ලැබුවා නම් ඒ මිනිසෙක් කියලා ඔහු ලෝකයේ සම්මත කිරීම සඳහා මනසින් උසස් කියලා සම්මත කිරීම සඳහා ලෝකයේ තුල තිබෙන්නා වූ නිර්ණායකය තමයි පංචශීලය කියලා කියන්නේ. තොට කෙනෙක් පංචශීලයේ ඊටා හොඳින් රකින්නවා නම් පමණක් ඔහු සුදුසෙක් බවට පත් වෙනවා. මොකටද? මනුෂ්‍ය කියන විවහාරයෙන් විවහාරය කරන්නට. අන්න ඒ නිසා මේ පංචශීලය කියලා කියන්නේ මනුෂ්‍ය ධර්මතාවයක් මිසක් එක්තරා කුලයකට හෝ රටකට හෝ ජාතියකට හෝ ආගමකට හෝ පොදු වෙච්ච සීමා වෙච්ච දෙයක් නෙමෙයි. දැන් අපි උදාහරණයකට ගමුකෝ. සමහරවිට අපේ තුන් බෞද්ධ පින්නතුන් සහ අබෞද්ධ පින්නතුන් ඉන්න තැනක යම් භික්ෂුන් වහන්සේ කෙනෙක් සරණාගමණය දේශනා කරලා බෞද්ධ පින්නතුන් සරණාගමණයටපත් කරලා අනතුරුව පංචශීලයේ සමාදන් කරනවා. එතකොට අපි හිතමුකෝ මුස්ලිම් පින්වතෙක් වෙන්න පුළුවන් ක්‍රිස්තියානි පින්වතෙක් වෙන්න පුළුවන් හින්දු පින්වතෙක් වෙන්න පුළුවන් ඒ අයත් ඒ ස්ථානයේ සිටිනවා කෙනෙක් බෞද්ධයෙක් බවට පත් වෙන්නේ নমස්කාරය කියලා සරණාගමණයට පත් වීමෙනුයි. නැතුව පන්සිල් සමාදන් වුණා කියලා එයා බෞද්ධයෙක් කියලා පිළිගන්නේ නැහැ. බෞද්ධ බව ඇති වෙන්නේ নমස්කාරය කියලා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි තතියම්පි අනාදී වශයෙන් මේ වාක්‍ය 10 කීමෙන් පමණයි කෙනෙක් බෞද්ධයෙක් බවට පත් වෙන්නේ. එතකොට කෙනෙක් බෞද්ධයෙක් බවට පත් වෙන්නේ ඒ ආකාරයෙන් නම් එතනදී නොකිය කියන දෙයක් තමයි පංචශීලය බෞද්ධ අබෞද්ධ සීලු දෙනාටම සමාදන් වෙන්න පුළුවන්. ක්‍රිස්තියානි පින්වතෙක් සමාදන් වුණා කියලා එයා බෞද්ධයෙක් බවට පත් වෙන්නේ නැහැ. එයාට පින් රැස් වෙනවා. ඊළඟට Hindu පින්වතෙක් සමාදන් වුණා කියලා එයාට එයාගේ ආගමට අනුවවත් කිසිම දෙයක් වෙන්නේ නැහැ. වැරැද්දක් පැනවෙන්නේ නැහැ. එයාට පින් රැස් වෙනවා. යහපතක් එයාට සිද්ධ වෙනවා. මුස්ලිම් කෙනෙක් වුණත් පන්සිල් පද ටික සමාදන් වුණොත් ඒ සීලය රකින්න තාක්කල් එයාට පින් රැස් වෙනවා මිසක් සරණාගමණයටපත් නොවුණු නිසා එයා බෞද්ධයෙක් බවට පත්වීමක් නැහැ. නමුත් අපි දකිනවා සමහර වෙලාවට විවිධ ආගම් අදහන උදවිය වාසය කරන තැන්වලට ගිහිල්ලා විවිධ උත්සවවලට ගිහිල්ලා විවිධ කටයුතු වලට ගිහිල්ලා පංචශීලාදී ගුණධර්ම සමාදන් කරන අවස්ථාවල මේ පිළිබඳව නොදන්නා නිසා හිතන් ඉන්නේ සි බෞද්ධ බෞද්ධ සියලු දෙනාම පන්සිල් කියන්නේ බෞද්ධකම කියලා පන්සිල් කියන්නේ බෞද්ධකම නෙමේ පන්සිල් කියන්නේ මනුෂ්‍ය ධර්මතා ටික. මනුෂ්‍ය ධර්මතා කියලා නොදන්න නිසා අබෞද්ධ පින්නතුනුත් සමහර වෙලාවට පංචශීලයේ සමාදන් නොවන අවස්ථා අපි දැකලා තියෙනවා. එහෙම කරන්න අවශ්‍ය නැහැ. කැමතිනම් තමන්ගේ ආගමික ශාස්ත්‍රෝත්වයේ තමන්ගේ ලබ්ධිය කිසිම වෙනසකටපත් වෙන්නේ නැහැ. බෞද්ධ අබෞද්ධ ඕනම කෙනෙකුට පංචශීලයේ සමාදන් වෙන්නට පුළුවන්. මොකද බෞද්ධ කෙනාට විතරද හොඳ ප්‍රාණඝාතයෙන් වළකින. අබෞද්ධ කෙනාට හොඳ නැද්ද? ඒ තර්කයෙන් ගත්තත් සාමාන්‍ය සමාජීය තර්කයේ තුලත් මේක ප්‍රතික්ෂේප වෙනවා. එහෙනම් බෞද්ධ හෝ වේවා අබෞද්ධ හෝ වේවා ඕනෑම කෙනෙකුට ප්‍රාණඝාතයෙන් වැළකිනවද? ඒ ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා ලැබෙන ආනිසංස ටික ලැබෙනවා. සොරකමින් වැළකෙනවද? සොරකමින් වැළකීම නිසා ලැබෙන ආනිසංස ලැබෙනවා. අපි පසුව මේ ධර්ම කාරණාවෙන් කාරණාවට සිල්පද පහ අරගෙන ඒ සිල්පද පහෙන් සාමාන්‍ය ජීවිතයේට කෙරෙන්නේ මොකක්ද කියන පැත්තත් ලෞකික පැත්තත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඉතිහාසය පිළිබඳව කතා කරන නිසා මේ කාරණාව හොඳට අවබෝධ කරගන්නට. එහෙනම් මිනිස්සෙක් කියන සම්මතය පිළිගන්න මනුෂ්‍ය ධර්මතා හැටියට ලෝකේ අප විසින් කාලෙන් කාලෙට කාලෙන් කාලෙට සම්මත කරගත්තු ධර්මතා ටික තමයි මේ පංචශීලය කියලා කියන්නේ. එතකොට ඒ ආකාරයෙන් පටන් ගත්තු ප්‍රාණඝාතයෙන් වළකිමු කියලා පටන් ගත්තු මේ ශික්ෂාපදේ ආරක්ෂා කරන්න පටන් ගත්තත් එක්කම ඒතාක් අවුරුදු 10ක් හෝ 10ට අඩු ආයුෂක් පවත්වපු ඒ પરම්පරාවට අනතුරුව හට ලෝකයේ පහළ වෙන්නා වූ අනෙකුත් પરම්පරා ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා ආදී සම්පත්තීන්ගෙන් දෙගුණයක් ඇත්තන් බවට පත් වෙනවා. ඒ කියන්නේ ආයුෂ අවුරුදු 10ක් තේනවා නම් ඔවුන්ගේ පරමාංශ අවුරුදු 20ක් බවට පත් වුණා. අනිකුත් ලක්ෂණත් ඒ වගේම කිහිප ගුණයකින් වර්ධනය වුණා. ඔවුනොත් ඊළඟට තවත් සිල්පදයක් සම්මත කරගෙන ඒ විදිහටම අපි මේකත් රකිමු කියලා ආරක්ෂා කරන්න පටන් ගත්තාම අවුරුදු 20ක් ආයුෂ තිබ්බා වූ සත්වයින්ගේ ආයුෂ නැවතත් වර්ධනය වෙන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට අප විසින් සම්මත කරගත්තා වූ යහපත් ගුණ ගුණාංගවල ප්‍රතිඵලයක් හැටියට තමා ලෝකයේ සියලු සත්වයන්ගේ ආයුෂ වර්ධනය වෙන්නේ කියලා කියනවා. මේක ඉතිහාසයේ එක් කොටසක් පමණයි. මොකද ඉතිහාසයේ එක් කොටසක් පමණක් කියලා කියන්නේ මේ ලෝකේ විනාශයත් සමග නැත්නම් අන්තක්කල්ප විනාශයත් සමග අනතුරුව ලෝක සත්වයන් විසින් ලෝකේ සම්මතයක් හැටියට ප්‍රාණඝාත ආදී පංචශීලය ඇති කරගන්න ආකාරය. මේකෙම තව පැත්තක් තියෙනවා. ඒ තමයි ලෝකේ පහළ වෙනවනේ කාලෙන් කාලයට කාලෙන් කාලයට මේ ලෝකාරම්භයත් සමග මනුෂ්‍ය ලෝකයේ සත්වයෝ හටගත්තට පස්සේ එතනත් අපි පොඩ්ඩක් ඉගෙන ගමු. ඒ තමයි මං කිව්ව අන්තක්කල්ප විනාශය සිදු වෙලා මහා කල්පය යම් අවස්ථාවක විනාශ වෙනවා. මහා කල්ප අවසානයේ සිද්ධ වෙනවා. ඒ අවස්ථාවේදී ඒ කාලයට අනුව උද්ගත වුණා වූ රාගය හෝ ද්වේෂය හෝ මෝහාදී කෙලෙස් ධර්මතාවලට අනුකූලව ඊට ප්‍රතිපක්ෂව ධ්‍යාන භාවනාදී ධර්මතා වඩපු සහ නොවඩපු සියලු සත්වයෝ මිත්‍යා දෘෂ්ටිය නියත මිත්‍යා දෘෂ්ටිය සමාදන් නොවුනා වූ අනෙකුත් සියලු සත්වයෝ ආභස්සර බ්‍රහ්ම ලෝකයේ හෝ වේහප්පල බ්‍රහ්ම ලෝකයේ හෝ සුභකින්නක කියන බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලබනවා. හැබැයි ඒ විනාශ වෙනකොට මේ එක ලෝක ධාතුවක් නැත්තම් 31 තලයක් පමණක් විනාශ වෙන්නේ නැහැ. මේ පෘථුවිය ගත්තොත් බුදూరు බුදු වෙන මේ මංගල සම්මත මගුල් සක්වල ගත්තොත් මේ මගුල් සම්මත සම්මත සක්වල වටා තියෙන ඒ වගේම ලෝක ධාතු සක්වල කෝටි ලක්ෂයක් විනාශ වෙනවා. සියල්ල විනාශ වෙලා යනවා. ඒ විනාශ වුණු අවස්ථාවේදී නියත මිත්‍යා දෘෂ්ටිය නැත්තම් පින් කරලා වැඩන්නේ පව් කරාට කිසිම වැරැද්දක් නැහැ. ආ කර්ම කර්මඵල ඇදහිීමක් නැති සීලු සත්වයින්ට තමයි කියන්නේ අපි කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිකෝ කියලා. හොඳ නරකවත් අඳුනන්නේ නැහැ. එවැනි සත්වයෝ බ්‍රහ්ම ලෝකයට පැමිණෙන්නේ නැහැ. ඔවුන් අර කෝටි ලක්ෂයක් සක්වල ලෝක ධාතු විනාශ වුණාම ඒ ආසන්නේම තියෙන ඊළඟ ලෝක ධාතුවක අවීචි මහ නරකාදියේ ඒතාක් දුක් විඳ විඳ හිටපු ආකාරයෙන් උත්පත්තිය ලබනවා කියලා කියන වෙන තැනත්තන්ට අවීචි ආදී තැන්වලින් මිදීම කොහෙත්ම පහසු නැහැ කියලා ධර්මයේ තුල දේශනා කරනවා. එතකොට මේ විදිහට ලෝක ධාතුව විනාශ වුණාට පස්සේ අපි මෙතනදී කල්ප විභාගයේ කල්පයන් වර්ගීකරණය කරන ආකාර හතරකට බෙදක හතරකට බෙදනවා ඒ තමා සංවට්ට කල්ප සංවට්ට ස්ථායී කල්ප විවට්ට කල්ප විවට්ට ස්ථායී කල්ප කියලා මේ කල්පය තුල ලෝක ධාතුවක් හටගන්න ආකාරය පිළිබඳව බෙදා දැක්වීමක් කරනවා. ඒ බෙදා දැක්වීමේදී ලෝක ධාතුව හටගන්න ආරම්භයේ පටන් ඒ ලෝක ධාතුව හටගෙන අවසන් වනතෙක් පවතිනා වූ කාලයට අපි කියනවා සංවට්ට කල්පය විවට්ට කල්පය කියලා විවට්ට කල්පය කියලා කියන්නේ හට ගනිමින් පවත්වන්නා වූ කාලය ඒක ප්‍රමාණය ආයු ප්‍රමාණය අනන්තයි අප්‍රමාණයි කියලා දේශනා කරයි. ඒ අවසාන නිමිත්ත විදිහට ගන්න ලෝකයට සූර්යා සහ චන්ද්‍රයා පහළ වුණු තැන තමා ගන්න. දැන් අපි කවුරුත් ඉගෙනගෙන තියෙන අපි නූතන විද්‍යාව තුළ ඉගෙනගෙන තියෙන පෘථුවියට වඩා සූර්යා වයස්ගතයි කියලා. වයස්ගතයි කියලා කියන්නේ පෘථුවියට කලින් සූර්යය හටගත්තු බව. නමුත් ධර්මය තුල අග්ගඤ්ඤ සූත්‍ර දේශනාදී සූත්‍ර දේශනාන් තුල දේශනා කරනවා පෘථුවිය සූර්යයාට වඩා හඳට වඩා බොහොම වයසයි කියලා. මොකද ලෝක ධාතුවක් හටගන්නකොට ඉර හෝ හඳ හෝ නෙමේ මුලින්ම හටගන්නේ. මුලින්ම හටගන්න සහ අවසානයේ විනාශ වන ස්ථාන තියෙනවා. ඒ අතර ලෝක ධාතුවක් හටගන්නකොට විවට කල්පයක් ආරම්භ වෙනකොට හටගැනීමේ කල්පයක් ආරම්භ වෙනකොට මුලින්ම ලෝක ධාතුවක හටගන්නේ සියලු බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත්වන දඹදිව ජයශ්‍රී මහා බෝධි මූලයෙන් තමා ලෝක ධාතුව මුලින්ම හටගන්න පටන් ගන්න. ඒ හටගෙන පෙර පසු නොවි අවසන් වෙනවත් සමගම දඹදිව සහ ලංකාද්වීපයත් අනෙකුත් තැන්වල බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලබන බුදුරජාණන් වහන්සේ වැඩ කරන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙහෙර විහාර හදන ඒ සියලු ස්ථාන ජයශ්‍රී මහා බෝධිය හටගෙන අවසන් වුණාට පස්සේ අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝධිය නෙමේ දඹදිව බුදුවන ස්ථානයේ වජිරාසනයේ සමීපයේ ජයශ්‍රී මහා බෝධිය හටගෙන අවසන් වුණාට පස්සේ හටගන්න පටන් ගන්නවා. ඒක තේරුම තමා මේ ලෝක ධාතුවක් හටගන්නකොට කෝටි ලක්ෂයක් ලෝක ධාතුව තුල විනාශ වුණු ලෝක ධාතුවක මුලින්ම හටගන්නේ දඹදිව. දඹදිවත් එක්කම හටගන්නකොට බුදු වෙච්ච ස්ථානයත් එක්ක හටගන්නවත් එක්කම දඹදිව අනෙකුත් තැන් පටන් ගන්නවා. ඊළඟට ලෝකයේ එකම එක රට තමා ඊට තත්පරයක් හෝ පසු වෙලා දෙවනුවට ලෝකේ හටගන්න ලංකාද්වීපයේ ලංකාද්වීපයේ මුලින්ම හටගන්නේ ජයශ්‍රී මහා බෝධියත් රුවන්වැලිසෑයත් තූපාරාමයත් ආදී කොට ඇති අටමස්ථානය අෂ්ටඵල බෝධීන් වහන්සේලා සොළොස්මස්ථාන දෙතිස්ඵල බෝධීන් වහන්සේලා ආදී අතිශය පූජනීය වස්තුන් වැඩ වාසය කරන ස්ථාන ටික දඹදිව බුද්ධ ගයාව හටගත්තට පස්සේ හටගන්න පටන් ගන්නවා. එහෙනම් මේ ලෝකයක් විනාශ විනාශ වෙනකොටත් අවසානයේ විනාශ වෙන රටට කලින් දෙවන රට හැටියට හඳුන්වන්නේ ලංකාව ලංකාවෙත් අවසානයේ විනාශ වෙන්නේ අටමස්ථානය සොළොස්මස්ථානය ආදී පූජා භූමීන් ඊට පස්සේ තමා දඹදිව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි ස්ථානය තමා අවසානයේටම විනාශ වෙන්නේ. එහෙනම් හට ගැනීමේදීත් විනාශ වීමේදීත් බුදුරජාණන් වහන්සේලා හා සහසම්බන්ධ කරුණු කාරණා විශේෂයෙන් මේ ලෝක ධාතෝ තුල පැනවෙනවා. එහෙනම් ඉර හටගෙන නෙමේ මේ තැන් හැටගත්තේ. මොකද ඉරේ නෙමේනේ බුදුහාමුදුරුව පහළ වෙන්නේ. හඳේ නෙමේනේ බුදුහාමුදුරුව පහළ වෙන්නේ. බුදුහාමුදුරුව පහළ වෙන්නේ පෘථුවියේ. එහෙනම් පෘථුවිය තමයි මුලින්ම හටගන්නේ. පෘථුවිය හටගෙන ගණනීය කළ නොහැකි තරම් කාල පරාසයක් ගත වුණාට තමා ගත වුණාට පස්සේ තමා මුලින්ම සූර්යයා පහළ වෙන්නේ. අනතුරුව චන්ද්‍රයා පහළ වෙන. අපි මේ පිළිබඳවත් ඉදිරියේදී මේ කරුණොත් එක්ක ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ කාරණා හරියට තේරුම් ගන්න අවශ්‍ය නිසා. එතකොට ධර්මයේ තුල දේශනා කරනවා මේ විදිහට ආභාසර බ්‍රහ්ම ලෝකයේ හෝ සුභකින්නක බ්‍රහ්ම ලෝකයේ හෝ වේහප්පල බ්‍රහ්ම ලෝකයක වාසය කරන බ්‍රහ්මයෝ අතිශය දීර්ඝ කල්ප ගණන් කල්ප විශාල ප්‍රමාණයක් කාලය ගත කරාට පස්සේ මොකද ලෝක ධාතුවක් විනාශ වෙලා නැවතත් හට ගැනීම ආරම්භ වෙනකන් පෘථුවියක්වත් වාසයට සුසු භූමියක්වත් නැහැ. ඊළඟට හට ගැනීම ආරම්භ වුණු තැන පටන් සියල්ලෙන් සම්පූර්ණව එක්ති ස්ථලයේම හටගෙන අවසන් වෙනකන් වාසයට සුදුසු තැනකුත් නැහැ. ඊළඟට විනාශය ආරම්භ වෙච්ච තැන ඉඳන් විනාශයේ අවසානයට පැමිණෙනකන් මේ ලෝකේ මනුෂ්‍ය ලෝකේ කවුරුත් ඇසුරු කරන්නෙත් නැහැ. එහෙනම් ඇත්තටම කල්පය ගත්තාම කල්පයේ නැත්තම් මේ ලෝක ධාතුවක් හටගන්න ආකාරයේ අවස්ථා හතරක් තියෙනවා. එකක් විනාශ වීම ආරම්භයේ සිට විනාශ වීම අවසන් වීම දක්වා. ඊළඟ ඒක විනාශ වෙලා නැවත හටගන්නකම් පවතින කාලය දක්වා. නැවත හැට ගැනීමේ සිට සියල්ලෙන් සම්පූර්ණත්වයට පත්වෙන අවස්ථාව දක්වා සියල්ලෙන් සම්පූර්ණ වුණු අවස්ථාවේ සිට නැවත විනාශය ආරම්භ වන කාලය දක්වා. එතකොට මේ කාලයෙන් හටගත්තු කාල පරාසයක අපි ඒකට කියනවා විවට්ට ස්ථායි කල්පය කියලා කියනවා ලෝක ධාතුව හටගෙන නැවතත් විනාශයක් ඇතිවන කාලය දක්වා කල්පයෙන් හතරෙන් එකක කාල පරාසයක පමණයි මේ සත්වයෝ මනුස්ස ලෝකයේ ඇසුරු කරගෙන වාසය කරන. ඊටු හතරෙන් තුනේම සියලු සත්වයෝ වාසය කරන්නේ මේ අදාළ පරාසය තුල විශ්වයේ අදාළ පරාසය තුල සියල්ලෝ වාසය කරන්නේ භ්‍රක්‍ම ලෝකවල කියලා ධර්මයේ තුල දේශනා කරන එක වැරදියට ගන්න එපා. බ්‍රහ්ම ලෝකවල බොහෝ සැප ඇතත් අර හතරෙන් එකක කාල පරාසයේදී අටමහා නිරය ආදී කොට ඇති 136ක් නරකාදීන්හි പ്രേත ලෝකවල අසුර ලෝකවල තිරිසන් ලෝකවල මනුෂ්‍යාදී ලෝකවල ඊතා සුළු කාල පරාසයක් දුක් වේදනා ලබා දුන්නත් ඒ දුක් වේදනාව අර විදින සැපතට වඩා බොහොම භයානකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද කෙටි කාලයයි තියෙන්නේ. කෙටි කාලයක් තුල අකුසලයට උපරිම විපාක ලබා දෙන්න ඕන නිසා හිතන්න බැරි තරම් තියුණු කටුක දුක්බර ආකාරයෙන් ඒ විපාක ලබා දෙනවා. සසරේ භයානකත්වය පෙන්වනවා කියලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබට හිතෙන්න පුළුවන් වැරදි මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙන්න පුළුවන්. කල්පේනොත් හතරෙන් තුනක් අපි බ්‍රහ්ම ලෝකයේ ඉන්නවා නම් මොකද්ද මේ ලෝකයේ තියෙන දුක කියලා ඉවර වෙලා එහෙනම් නිවනේ අවශ්‍යතාවයක් පිළිබඳව සමහරලාට වැරදිවට එහෙමක් ඇති කරගන්න පුළුවන්. ඒක මිත්‍යා දෘෂ්ටියක් බවට පත් වෙනවා. මොකද හතරෙන් එකක කාල පරාසයක් තුල උනත් දුක ලබා දෙන්නේ ඒ දුක අර හතරෙන් තුනේදීම ලබා දෙන සැපට උපමා කරන්නවත් බෑ කියලා කියනවා. හරියට මේ හතරෙන් එකක කාල පරාසය තුලදී ලබා දෙන දුක් සමූහය සමාන කළොත් හිමාල පර්වතයට අර හතරෙන් තුනක කාල පරාසයේදී බ්‍රහ්ම ලෝකේ වින්දනය කරන සැප මේ පොළවෙන් ගත්තු ඊතා කුඩා දූවිලි අංශුවක් තරමකටවත් නැහැ කියලා තමයි ධර්මයේ තුල උපමා කරන්නේ. ඒ තරම් භයානක හතරෙන් එක කාලපරාසයක් කල්පයේ තුල විවට්ට ස්ථායි කාලපරාසය තුල රැස් වෙනවා කියලා කියනවා විඳිනවා කියලා කියනවා. එහෙනම් ලෝක ධාතුව හටගෙන පවතින කාලපරාසයේදී පමණයි ලෝකේ බුදూరు පහළ වෙන්නේ. ඒ කාලයේ පමණයි පසේ බුදూరు පහළ වෙන්නේ. ඒ කාලයේ පමණයි රහතුන් වහන්සේලා පහළ වෙන්නේ. ඒ කාලයේ පමණයි ධර්ම රත්නය ලෝකේ පවතින්නේ. ඒ කාලේ තමයි පංචශීලයේ තියෙන්නේ. වෙන කාලවල පංචශීලයේ කියලා එකක් නැහැ. පංචශීලයේ දසසිල් සාමණේර උපසම්පදා සීල තියෙන ඒ කාලේ විතරයි. බුදවරු පහළ වුණොත්, පසේ බුදවරු පහළ වුණොත් විතරයි අපිට ලෝකේ පැවිද්ද දකින්න පුළුවන්, බුදවරු දකින්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. බණ ටිකක් අහන්න ලැබෙන්නේ. දස කුසල් රැස් කරන්න ලැබෙන්නේ. දස පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරන්න ලැබෙන්නේ. අම්මා තාත්තට සලකන්න ලැබෙන්නේ. බුදුහාමුදුරුවන්ට මලක් පහනක් පූජා කරන්න ලැබෙන්නේ. මෙන්න මේ කල්පයේ හතරෙන් එකක කාල පරාසෙත් බුදුවරු සම්මුඛ වුණොත් විතරයි ඒ කාරණා සිද්ධ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි ගොඩක් වෙලාවට කියනවානේ ලෝකේ පරම දුර්ලභ කාරණාවක් තමා බුද්ධ රත්නයේ පහළ වීම ධර්ම රත්නයේ පහළ වීම සංඝ රත්නයේ පහළ වීම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ලෝකේ පහළ වීම කියලා කියනවා. ඒ වාගේම සෝවාන් ආදී මාර්ගඵලලාභී උතුමන් වහන්සේලාගේ පහළ වීම කියලා කියනවා. එහෙම නැත්නම් සත්පුරුෂ ආශ්‍රය, කල්යාණ මිත්‍ර සේවනය කියලා කියනවා. එහෙනම් මේවල මේ දුර්ලභභාවය පිළිබඳව වර්තමානයේ අපිට කතා කළාට නොතේරෙන්නේ අපිට බලන බලන අතක් පාසා බණ ටික අහන්න ලැබෙනවා. පන්සල් පේනවා. හාමුදුරුවරු පේනවා. ඒ වගේ ಗುಣධර්ම පුරන පිරිස දකින්න බලන්න ලැබෙන නිසා නිතර සුලභ බව තිබෙන නිසා අපිට මේකේ දුර්ලභ බව පිළිබඳව තේරෙන්නේ නැහැ. දුර්ලභ බව පිළිබඳව තේරුම් ගන්න නම් ඔබ ඒකාන්ත වශයෙන්ම කල්ප විභාගය කියනතු බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද කල්පයේ ස්වභාවය ගෙවීම, ඒ වගේම කල්පයේ ප්‍රභේද, ඒ ඒ කාලවල සිදුවෙන ක්‍රියාවලිය කියන මේ කල්ප විභාග පරිච්ඡේදය අධ්‍යයනය කරලා තියෙන්නට ඕනේ. එහෙමනම් එවැනි කාලපරාසයක් තුල පමණක් එවැනි හතරෙන් එක කාලපරාසයක් උළුත් කෝටි ප්‍රකෝටි අනන්ත සංඛ්‍යාවෙන් ගෙවිලා අවසන් වෙන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්න. ධර්ම රත්නයක් ලෝකේ පහළ වෙන්න. සංඝ රත්නයක් ලෝකේ පහළ වෙන්න. දැන් මම මෙතනින් ඔබ වරගෙන ඉන්නේ ඉතිහාස කාරණාත් එක්ක මේ පන්සිල් සමාදන් වෙනව සරණාගමණයට අපේ මාතෘකාවට අදාළම නිසා සරණාගමණයටපත් වෙනවා කියන එක මොනතරම් කාලෙකින්ද අපිට ලැබුණේ කියන එක කියා දෙන්න තමයි මෙතෙන්ට එන්නේ. එතකොට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ පහළවීම, ධර්ම රත්නයේ පහළවීම, සංඝයාගේ පහළවීම හා සමානවම උපාසක භාවයට පත්වීම, උපාසිකා භාවයට පත්වීම, ඊළඟට දන් දීම, සිල් රැකීම, බණ භාවනා කිරීම ආදී කටයුතු ලෝකේ කොච්චර දුර්ලභද කියලා ඉවරලා කියලා. ඒ දුර්ලභභාවය නොදන්න නිසා තමයි අද ගොඩක් වෙලාවට ඒ කාරණාවලට ඒකේ වටිනාකම ගොඩක් දෙනා නොදන්න තත්වයකටපත් වෙලා තියෙනවා. එතකොට එවැනි විවට ස්ථායි කල්ප අනන්ත ප්‍රමාණයක් අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් ගත වෙන්නට ඕනේ ලෝකයට බුද්ධ කියන නම ඇහෙන්න. බුද්ධ කියන නම ඇසුනොත් පමණයි අපි මේ කතා කරපු සරණාගමණයට හෝ ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙන පංචශීලය කියන කාරණා ටික ලෝකේ පැනවෙන්නේ. ඉතින් ඒක නිසා ඒතරම් දුර්ලභ ලෝකේ බොහෝ පින් කරලා අපි සම්මත කරගත්තු බුදුවරුන් විසින්ද නිවන පිණිස ඒ සම්මතය හා බුදුරු හසුරවනවා ඊට වඩා වෙනස් මාර්ගයකින් තියුණු මාර්ගයකින් අර සසර ගමනින් මිදීම සඳහා ඒ සඳහා හේතු වන කාරණාවක් තමයි මේ පංචශීලය කියන්නේ මොකද ගොඩාක් වෙලාවට අර මම සරණාගමණය ගැන කිව්වා වගේම ගොඩාක් වෙලාවට අපි දකිනවා අපිත් පන්සිල් දෙනවා ඔය ඇත්තොත් පන්සිල් ගන්නවා අපිත් පන්සිල් දෙනවා ඔය ඇත්තොත් පන්සිල් ගන්නවා අඩුම ගානේ මෙතුවක් කාලයකට ඇයි මේක දුන්නේ මොකටද අපි ගන්නෙ කියලා අහන පිරිසක් මන් දන්නේ අපේ පැවිදි ජීවිතේ නම් තාම හම්බ වෙලාවත් නැහැ. ඒ තරම් මේ පිළිබඳව අනවබෝධයක් තියෙනවා කියන කාරණාව කෙනද හොඳ මුදානේ අපි තුමුකෝ අවුරුදු 80ක 90ක ඉන්න මිනිස්සෙක් ගන්නකො අම්මගේ කුසට ආපු දවසේම පන්සිල් සමාදන් වෙනවා. අනිවාර්යෙන් ඒක කරනවනේ දැනගත්තු දවසේම මරණ මංචකෙත් පන්සිල් සමාදන් කරනවා. මොන ක්‍රමයෙන් හරි. ඒ තාක් ජීවිතේ එකපාරක්වත් හොයලා ඇද්ද එකපාරක්වත් අහලා ඇද්ද කියලා බලන්නකෝ ඇයි මේක කරන්නේ කියලා ඉවරලා කියලා කවුරුත් නැහැ කිසිම දෙයක් හිතන්නෙත් නැහැ මුකුත් නැහැ ඔහේ හැමදාම සමාදම් වෙනවා කනටත් ඇහෙනවා සාදුකාරක් දෙනවා ඔක්කොම කරනවා මේකේ ඇයි මේක කරන්නේ කියලා එක දවසක්වත් අහපු කෙනෙක් හොයාගන්න නැහැ අපිට. ඒක ඇත්තටම හේතුව සංසාරයේ ස්වභාවයත් ධර්මයේ පිළිබඳව වැරදි අවබෝධ සහ අනවබෝධයත් ඒ වගේම ඒ දුර්ලභ භාවයත් කියන කාරණා ගොඩක් වෙලාවට හේතු කාරණා වෙනවා. ඒ නිසා තමයි හැමතිස්සෙම ප්‍රාර්ථනා කරන්න කියන්නේ බුද්ධ ශාසන පවතින කාලවලදී ඒ ශාසන වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඥාන සම්පත්තියක් සහ වීර්යාදී ධර්මතා වලින් යුක්තව උත්පත්තිය ලබන්න කරන පින්කම් හේතු වාසනා වේවා කියලා. නමුත් ඔහේ නිවන් ලැබේවා නිවන් ලැබේවා නිවන් ලැබේවා කියලා යන ගමන තුල නිවන් නිවන් නිවන නිවන කියන නමක් කතා කරනවා විනා කිසිම අවස්ථාවක ඥානයක් සම්පූර්ණ වෙන විදිහට වීරියක් සම්පූර්ණ වෙන විදිහට පරේෂණයක් සම්පූර්ණ වෙන විදිහට අපේ බහුතරයක් දෙනාට බහුතරයක් දෙනා කිව්වට ਸਰව සම්පූර්ණව කාටවත් ලැබෙනවද කියන කාරණාව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ විදිහට මේ ලෝක ධාතුව හටගත්තට පස්සේ බ්‍රහ්ම ලෝකයේ මේ හටගන්නත් හේතු වෙන්නේ බ්‍රහ්මයන්ගේ සංකල්පනා. බ්‍රහ්මයෝ කල්පනා කරනවලු අනේ ඉස්සර අපි පෘථුවිය කියලා තැනක වාසය කරා. දැන් මේ පෘථුවිය දකින්න නෑනේ. ඒක නිසා අපිටත් යම් කාලයක නැවතත් පෘථුවියේ උපදින්න පුළුවන් නම් කියලා අර බ්‍රහ්ම ලෝකවල වාසය කරන බ්‍රහ්මයෝ සුදු පෘථුවිය ඇති වෙන්න සුදුසු කාලයේදී කල්පනා කරනවලු. අන්න ඒ හේතු කොටගෙන තමා නැවතත් මහා වර්ෂාවක් වැහැලා ලෝක ධාතුවක යම් භූමි ප්‍රමාණයක් තියෙනවද ඒ විනාශ වෙච්ච කෝටි ලක්ෂයක් ලෝක ධාතුන් හටගන්න මහා වර්ෂාවක් ඇහැලා සීතල ගුණය වර්ධනය වෙලා අග්ගඤ්‍ය සූත්‍ර දේශනාවේ දේශනා කරලා තියෙන විදිහට මේ පෘථුවිය හටගන්නේ ඒ විදිහට හටගන්න අවස්ථාවේදී මම පෙර ඔබට කිව්වා මොනවාද මුලින්ම හටගන්නේ කුමන ස්ථානද මුලින් පටන් හටගන්නේ මොන රටවල්ද මුලින් හටගන්නේ කියන මම ඒ කාරණා ටික කිව්වා මේවා ඔක්කොම සම්පූර්ණ වෙලා මනුෂ්‍ය වාසයට සුදුසු තැනට ආවට පස්සේ අර බ්‍රහ්ම ලෝකයෙන් කර්මානුරූපීව මනුෂ්‍ය ලෝකයට හිටපු සත්වයෝ හිටපු ආකාරයෙන් මොකද වෙන්නේ උත්පත්තිය ලැබනවා ස්ත්‍රී ස්වභාවයෙන් නම් බ්‍රහ්ම ලෝකයේ අවසාන වශයෙන් ඉපදුනේ එයා හිටපු ස්ත්‍රී ස්වභාවයට සාපේක්ෂවම උපදිනවා පුරුෂ ස්වභාවයෙන් නම් හිටියේ පුරුෂ ස්වභාවයෙන් උපදිනවා තිරිසන් ස්වභාවයෙන් නම් හිටියේ ඒ තිරිසන් උප්පත්තියට ඕපපාතිකව පැමිණෙනවා නැත්නම් ඔබට හිතන්න පුළුවන් මිනිස්සු පහළ වුණා කියන එක විශ්වාස කළත් තිරිසන් සත්තු ආවේ කොහෙන්ද කියලා හිතන්න බෑ. ඔවුනුත් ඒ හිටපු උත්පත්තියට ඕපපාතිකව පළවෙනි අවස්ථාවේ මේ විදිහට උත්පත්තිය ලැබනවා කියලා ධර්මයේ තුල දේශනා කරනවා. මෙන්න මේ විදිහට පහළ වෙච්ච සත්වයෝ කල්යත්ම මොකද වෙන්නේ? ඔවුන් තුල sannidhikara paribhojaniya කියන අකුසල කර්මය සිද්ධ වෙනවා. sannidhikara paribhojaniya කියලා කියන්නේ ගෙවල් දොරවල් හදාගෙන හෝ එවැනි යම් ස්ථානයක වාසස්ථානයේ වාසය කරන තැනක තමන් කන බොන අදින පළදින බඩු බාහිරාදිය ගෙනල්ලා තැන්පත් කරගෙන පරිහරණය කිරීමයි. මොකක්ද ඒ අකුසල කර්මයේ තෘෂ්ණාව, තණ්හාව වැඩිවීම. දැන් අතීතයේ විස්තර කරනවා මුලින්ම අගඤ්‍ය සූත්‍රයේදී විස්තර කරන මුලින්ම රස පෘථිවි ධාතු අනුභවයට පෙර සීලු සත්වෝ ආකාශචාරී ස්වයං ප්‍රභා ආකාරයෙන් දෙවිවරුන්ට සමාන ආකාරයෙන් ලෝකයේ තුල ගියේ. එතකොට ශරීරයෙන් නික්මෙන ආලෝකය නිසා ඒගොල්ලන්ට ඉරක හඳක අවශ්‍යතාවය නෑ. ඔන්න ඕවා තමයි ඉගෙන ගන්න ඕනේ. අපි ඉගෙන ගන්න නූතන විද්‍යාව කොතනද? ධර්මීය ලෝක සත්‍ය කොතනද කියන කාරණාව ඉගෙන ගන්න. ඒතකොට ඇඟෙන් වර්ණය විහිදෙන නිසා ආලෝකය විහිදෙන නිසා ඒගොල්ලන්ට වටේ හොඳට පේනවා. යොදුන් 10000 ගණන් ආලෝකයේ විහිදෙන්නේ దేవතාවුන් වහන්සේලාගේ. එතකොට එංගලන්ට ඉරක අවශ්‍යතාවයක් නැහැ. හඳක අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් ඒකෙන් පැහැදිලි වෙනවා පෘථිවිය මුලින් හටගත්ත තවදුරටත් ඉර හඳ කියන තාරකාදී දේවල් ආලෝකයේ විහිදෙන වස්තුන් පසුව ලෝකේ හටගත්ත කියලා. මෙහෙම ගිය කට්ටිය මුලින්ම රස පෘථිවිය අනුභව කරනවා තණ්හාව නිසා අනතුරුව කඩාගෙන කඩාගෙන පිඩුකොල්ලා පිඩුකොල්ලා කන්න හදනවා. ඒකෙන් අනතුරුව මොකද වෙන්නේ? බදාලතා හට ගන්නවා. භූමි පප්පට්ටිකා හට ගන්නවා මේවත් ඔක්කොම කාලා ඉවර වෙනකොට අර ශරීර ස්වභාවය ආකාශයෙන් යා නොහැකි අපි වගේ පොළව මත පාදයේ තබලා ගමන් කරන ස්වરૂපයේ ශරීර වලට වෙනස් වෙනවා. ඒතොර තණ්හාව රස තෘෂ්ණාව නිසා තමයි මේක ඇති උනේ. අනතුරුව ස්වයංජාත හැල්වි අනුභව කරන අය අතර ලොල් පුරුෂයෙක් කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. බොහොම තණ්හාදී සිතවිලි තියෙන මිනිසෙක් අනේ උදේටත් යන්න ඕනේ හැල්වී කපාගෙන එන්න, දවල්ටත් යන්න ඕනේ හැල්වී කපාගෙන එන්න, රැයටත් යන්න ඕනේ කියලා මේක මහ වදයක් කියලා එකපාර සතියට දෙකට දවසට තුනට හතරට මාසෙට හරියන විදියට අර හැල්වී කපාගෙන එනවා. හැල්වී කපාගෙන ආවහම මොකද වෙන්නේ? එදා උදේ කපපු හැල්වී ටික දවාලට පී දෙන්නේ නැහැ. දවාල කපන හැල්වී ටික සවසට පී දෙන්නේ නැහැ. ඒ නිසා පසුව මොකද කරන්නේ? මේ හැල්වි කුඹුරු විදිහට වෙන් කර ගන්නවා. ඔන්න ඔතනින් තමයි ඉඩ කඩම් වෙන් කර ගැනීම ලෝකේ හටගත්තේ මුලින්ම. අපි දැන් ගොඩක් වෙලාවට මේ අර ඉඩම මගේ මේ ඉඩම මගේ මේ කොටස මගේ කියලා කිව්වට රණ්ඩු සරුවල් වුණාට කාටවත් අවබෝධයක් නැහැ ඕක හටගත්තේ කොතනින්ද පටන් ගත්තේ කොතනින්ද කියලා. හටන්ගත් මුලින්ම ඕක හටගත්තේ මේ කුඹුරු වෙන් කර ගැනීමෙන්. කුඹුරු වෙන් කර ගැනීමෙන් හටගත්තු එකේ කටයුතු වලදී එක් පුරුෂයෙක් කල්පනා කරනවා මගේ කුඹුර පරිස්සම් කරගෙන අනික් අයගෙන් හොරකම් කළ යුතුයි. කියලා එයා මොකද කරන්නේ තමන්ගේ කුඹුරෙන් මේ ගොයන් කපාගෙන හැල්වී කපාගෙන ඉන්නේ නැතුව අනික් අයගේ කුඹුර වලින් කපන්න පටන් ගන්නවා. එතකොට ඒ මිනිස්සුන්ට තේරෙනවා කපන ප්‍රමාණයට වඩා හැල්වී වැවෙන්නේ නැහැ. කවුරු හරි හොරකම් කරනවා කියලා ඔන්න පළවෙනි මිනිස්සයා අල්ල ගන්නවා, අවවාද දෙනවා, ආපහු ඒක වෙනවා, අවවාද දෙනවා, ආපහු ඒක වෙනවා, අවවාද දෙනවා. අන්තිමට ගල් කැට පස් ඊළඟට අලු ඊළඟට පොලු කැබලි වලින් පහර දෙනවා. ඒත් මේක කාලයක් වෙනකොට අර මිනිස්සු ඔක්කොම එකතු වෙලා මොකද කරන්නේ මහා සම්මත රජුරෝ ලෝකේ සම්මත කරගන්නවා. මේ මහා සම්මත රජුරෝ බවට පත් වෙන්නේ ලෝකේ බුදු බව ප්‍රාර්ථනා කරගෙන යන මහා බෝධිසත්වයන් වහන්සේලා තමයි මේ මහා සම්මත රජුරෝ බවට පත් වෙන්නේ. ඒ මහා සම්මත රජ්ජුරුව බවට සම්මත කරගන්න හේතු තිබෙනවා. එකක් තමා ශරීර ස්වභාවය. ශරීරයේ උස මහත, පෞරුෂත්වය, ඊළඟට රූපාලංකාරය. ඊළඟ විශේෂත්වය තමා මේ මහා සම්මත රජ්ජුරුවන්ට ආකාශයේ පළගක් බැදගෙන ගමන් කරන්න පුළුවන්. නැත්තම් ඉන්න පුළුවන් පොළවේ බිම පය තබාගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. පළඟ බැදගෙන ඉහළ ආකාශයේ ඉඳන් කට්ටියට අවවාදානුශාසනා ලබා දෙන්න පුළුවන්. මේ මහා සම්මත රජුරෝ යම්තාක් කාලයක් ධාර්මිකව කටයුතු කරනවාද මිනිසුන්ට පෙනිපෙනී පෙනිපෙනී තවතිසාදී දිව්‍ය ලෝකවලින් පැමිණිච්ච දෙවියෝ හතර දෙනෙක් හතර පැත්තෙන් අවියායුධ දරාගෙන ආකාශයේ සිටම මේ රජුරුවන්ව ආරක්ෂා කරනවා කියලා ධර්මයේ තුල දේශනා කරනවා. අන්න ඒ කාලයේදී තමයි මුලින්ම පටන් ගන්නවා තව දුරටත් අනුන්ගේ ආහාර පාන ආදී දේවල් සොරකම් කරන්න සොරකම් කරලා ඊට පස්සේ දඩුවම් කරන්න පටන් ගන්නවා දඩුවම් කරන්න පටන් ගන්නකොට ප්‍රාණඝාතය ඇති වෙනවා ප්‍රාණඝාතය ඇති වුනහම බොරු කියන්න පටන් ගන්නවා බොරු කියන්න පටන් ගත්තාම කේලම් කියන්න පටන් ගන්නවා කේලම් කියන්න පටන් ගත්තා වැරදි නොකරපු තැනැත්තන් වරදට හසු කරවන්න ඊර්ෂ්‍යාව ආදී කරුණු පටන් ගන්නවා මේ විදිහට ලෝකයේ අකුසල ධර්ම නැවත නැවත නැවත නැවත හටගෙන අවසානයේ පංචශීලයේ විනාශ වන දසශීලයේ විනාශ වන මට්ටමටපත් වෙනවා කියලා ධර්මයේ තුල දේශනා කරනවා. එතකොට මේ කාරණා ටික අපි අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ. ලෝකයට පංචශීලය ඇති වුණේ කොහොමද? ලෝකයේ තුල පංචශීලය විනාශ වෙන්නේ කොහොමද? මෙහි ඉතිහාසය කොහොමද කියන කාරණා දැනගන්න. මහා සම්මත රජුරෝ රට පාලනය කරන කතාකල් දසරාජ ධර්මයෙන් රට පාලනය කරනවා, ලෝකය පාලනය කරනවා. තියෙනවා කිසිවෙකුටත් කිසිම දෙයක් කිසිම හිංසාවක් පීඩාවක් ඇති වෙන්නේ නමුත් ඔවුන්ගේ මරණයට පසුව හෝ නැතිනම් මහා සම්මත රජුරෝ විදිහට පත් කරගන්න නමුත් ධර්මයට ගරු නොකරන පුද්ගලයෝ විශේෂයෙන් අල්ලස් ගන්න ඊළඟට විවිධ විවිධ ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙන තැනැත්තන් රජකමට පත්වීම නිසා හොඳම උදාහරණ අපේ බුදුහාමුදුරුව තමයි මේ කල්පයේ මුලින්ම මහා සම්මත රජුරෝ විදිහට පත් වෙන්නේ. පත් කරගන්නේ. ඒ પરම්පරාව කාලයක් ආවහම ඒ પરම්පරාවේ උපදිනවා දේවදත්ත හාමුදුරුවෝ. දේවදත්ත හාමුදුරුවෝ ඉපදිලා ඉවරලා මහා සම්මත රජුරෝ විදියට මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ පනවපු ඒ પરම්පරාගත ධර්මතා ටික රකින්න නැතුව අත්නෝමතිකව ලෝකේ පාලනය කරන්න යනවා. ඒකෙන් විශාල ප්‍රමාණයෙන් සත්වයෝ විනාශ වෙලා අවීචියාදී නරකාදීන්ට ගමන් කළා කියලා ධර්මයේ තුල දේශනාන්. ඒ වගේ පුද්ගලයෝ කාලෙන් කාලයට පහළ වෙලා මේකේ විනාශයටත් කටයුතු කරනවා වගේම අරායත් විශේෂයෙන් ඔය ශාක්‍ය වංශික පෙළපත පිළිබඳව ඔබ අධ්‍යයනය කරනවා නම් මේ මහා සම්මත රජුරෝ විදිහට අපේ බෝධිසත්වයෝ පහළ වෙලා ශාක්‍ය වංශයේත් අවසාන රජුරෝ හැටියට රජකුමාරය හැටියට අපේ බුදුහාමුදුරුවම පහළ වෙලා බුදු වෙලා ශාක්‍ය වංශය අවසන් කරපු ඒ පෙළපතේ ස්වභාවය පිළිබඳව කතා කරනකොට මේ කාරණා ඔක්කොම ඔබට අධ්‍යයනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේ විදිහට තමයි ලෝකේ පංචශීලය සම්මත වුනේ පංචශීලය කැඩෙන්නේ මේක කවුරුත් විශේෂයෙන් දේශනා කරපු දෙයක් නෙමේ ලෝකයේ මිනිසුන් විසින් සම්මත කරගෙන කාලයකදී ඇතැම් අය විසින් කඩන ඇතැම් අය විසින් ආරක්ෂා කරන ධර්මතාවයක් බුදුරජාණන් වහන්සේ ඒ සීලේම පරිහරණය කරලා ඒ සීලයෙන් නිවන් දකින්න පුළුවන් මට්ටමකට කෙලෙස් නැසන මට්ටමකට ඒ මාර්ගය සකස් කරගන්නේ කොහොමද කියලා දේශනා කරපු එක තමා මෙතන විශේෂත්වයට පත් වෙන්නේ. ඒක නිසා මේ කාරණා පිළිබඳවත් හොඳට අවධානය යොමු කරන් අපි ඉදිරියේදී මේ කාරණා සූත්‍ර දේශන අනුසාරයෙන් වඩාත් විස්තර සහිතව ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද විශාල ධර්මපරයායක් මම කෙටි කළේ විනාඩි 50ක විතර කාල පරාසයක් තුල කියා දෙන්නට ඕන නිසා ඉතිහාසගත කරුණුත් තව ගොඩක් තියෙනවා පන්සිල් පද පහ පිළිබඳව සිල්පදයෙන් සිල්පදයට විදේශනා කරනකොට විශේෂයෙන් සුරා පානය පිළිබඳව දේශනා කරනකොට වෙනම ලෝකයට සුරා කියන නම ඇති උනේ කොහොමද හිමාලයේ මේව ඇති වෙච්ච හැටි සුර කියන වැද්ද මේවා හොයාගෙන හැටි මුළු දඹදිවම විනාශ වෙච්ච හැටි ලෝකයටම මේක පැතිරිච්ච හැටි ඊළඟට මත්පැන් හදන ක්‍රමවේද මත්පැන් වර්ගීකරණය කරන්නේ කොහොමද මේ වගේ විශාල විශාල පරාසයක් තියෙනවා ඒ සිල්පදයේ අර්ථය ඉගෙන ගන්න. ඊළඟට මුසාවාදය ගැන කතා කරනකොට මේ මහා සම්මත රජුරුවන්ගේ පරම්පරාවෙන් ඇවිල්ලිවර වෙලා අනතුරුව එක්තරා රජ කෙනෙක් විසින් ඒ කියන්නේ දේවදත්ත රජුරු මේ දේවදත්ත හාමුදුරුව වගේ අය විසින් කොහොමද ලෝකෙට මුලින්ම බොරුව හටගත්තේ? එතකොට මිනිස්සු කොහොමද බොරුව නිල් පාටද, රතු පාටද, කහ පාටද, කොළ පාටද, ආකාශයේ තියෙන දෙයක්ද, ගහක්ද, කොළක්ද, ගෙඩියක්ද කියලා බොරුව ගැන දන්නේ නැතුව රජවාසවලට රැස් වෙච්ච හැටි වගේ කතන්දර පිළිබඳව ඒ ඉතිහාසය ඉගෙන ගත්තාම තමා හරියට අපිට ඊළඟට ඒ ධර්මකාරණාව සංසන්දනය කරලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි සිල්පදෙන් සිල්පදයට කතා කරනකොට බලාපොරොත්තු වෙනවා ඒ කාරණා පිළිබඳව කියා දෙන්න. විශේෂයෙන් පාණාතිපාතා ශික්ෂාපදයට එක්ක එන කරුණු සහ සීලය ලෝකයේ ඇති වෙච්ච හැටිත් නැති වෙච්ච හැටිත් තමයි අද දවසේ අපි ඔබට කෙටියෙන් ඉතා කෙටියෙන් කියා දෙන්නට යෙදුනේ. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටම මේ ධර්ම දේශනාව සීලාදී ගුණධර්ම ආරක්ෂා කිරීම සඳහාත් ඒ වගේම ගුණධර්ම සම්පූර්ණය කර ගැනීම සඳහාත් ධර්ම දැනුම වර්ධනය කරගෙන ධර්ම අවබෝධය සඳහා තුනුරුවන්ගේ දුර්ලභභාවය සහ දුරුතුන්රුවන්ගේ වටිනාකම පිළිබඳව අවබෝධයක් අරගෙන තව තවත් හොඳට පින්දහම් කිරීම සඳහා එක හා සමානව හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්වත්නි විශේෂයෙන් 2020 වර්ෂයේ ජූලි මාසයේ දෙවන දින ආරම්භ කරන්නට යෙදුණු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ සදහම් ධාර ධර්ම දේශනා මාලාවේ මෙම වර්ෂයේ අවසාන ධර්ම දේශනාව වශයෙන් අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ හෙට දවසින් 2021 වර්ෂය ආරම්භ වෙනවා. ඉතින් විශේෂයෙන් මේ ධර්ම දේශනා ආදී විවිධ පින්කම් සාර්ථක කර ගැනීම සඳහා බොහෝ දෙනෙක් අවවාදානුශාසනා ලබා දුන්න උපකාර කළා. ඒ වාගේම අනුග්‍රහය දැක්වුවා. බොහෝ දෙනා යහපත් ප්‍රතිචාර කියන්නට යෙදුණා. ඒ අතර විශේෂයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වර්තමාන සභාපතිතුමන් වන විශාරද ජගත් වික්‍රමසිංහ මහතා ඒ වගේම වෙළඳ සේවයේ අධ්‍යක්ෂ සුජීව හරිස්චන්ද්‍ර මහතා සහකාර අධ්‍යක්ෂ සම්පත් සල්පිති කෝරාල මහතා ඒ වගේම විශේෂයෙන් මෙම ධර්මදේශනා මාලාව සංවිධානය කරමින් මහත් පරිශ්‍රමයක් දරමින් කටයුතු කරන ගාමිණී මෙරින්ගේ මහතා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ පින්කම් සඳහා මේ ආකාරයෙන් සාර්ථක කරගන්න ඊළඟ උපකාරයේ බවට පත් උනේ දායකත්වයේ දරන දායකත්වයේ සපයන අදහස් යෝජනා ආදී දේ සපයන පින්වත් ඔබ. ඉතින් ඔබටත් විශේෂයෙන් විවහාරිකව ලබන 2021 වර්ෂය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා නිදුක් නිරෝගී සම්පත් ලැබේවා දිගාසිරි සම්පත් ලැබේවා සියලු දෙනාගේම රැකී ආරක්ෂා කටයුතු ගෘහාදී කටයුතු දුවා දරුවන්ගේ අධ්‍යාපන ආදී සියලු කටයුතු වඩ වඩාත් සාර්ථක වේවා ඒ වගේම මේ රටටත් ලෝකයටත් මහත් ව්‍යසනයක් ගෙන දීලා තිබෙන ඒ කොවිඩ් ආදී රෝගී තත්වයන්ගෙන් අත මිදෙන්නටත් මේ සියලු පින්කම් වල පින්බලයේ හේතු වාසනා වේවා ඒ වගේම මෙවැනි පින්කම් සඳහා තව තවත් අනුග්‍රහය දක්වන්නට ඒ වගේම ධර්මය හොඳින් හදාරන්නට ඔබ සියලු දෙනාටමත් හැම යහපතම උදා වේවා ඒ වගේම වසර 95ක් සිහිපත් කර නැත්නම් 95 වන ජන්මෝත්සවයේ සිහිපත් කරන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඒ තාක් සේවය කරන ලද සියලුම සභාපතිතුමන්ලාට ඒ වගේම සේවක නිලධාරී මහත්ම මහත්මීන් ආදී කොට ඇති සියලු දෙනාටමත් ඔවුන් නමින් මේ පරිලව ගියා වූ සියලු දෙනාටමත් නිවන් සුවේ සඳහා මේ පින් හේතු වේවා වර්තමාන සභාපතිතුමන් ආදී කොට ඇති සියලු දෙනාටමත් ඒ වාගේම 2021 වර්ෂයේ පටන් මේ ධර්ම දේශනාවන් සඳහා විවිධාකාරයෙන් පෙරසේම දායකත්වයන් දරන ඔබටත් ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාටමත් සියලු කටයුතු සාර්ථක කරගන්නට අනන්ත තුන්රුවන්ගේ ගුණානුභාව බලයත් පින් කැමති දෙවියන්ගේ ආශිර්වාදයත් නොඅඩුව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති සදාම් ධාර ධර්මදේශනා මාලාවේ එම උතුම් ධර්මානුශාසනා පවත්වා වදාළ විචිත්‍ර භානක පූජ්‍යපාද අරවුල සුදම් ස්වාමින්වයන් වහන්සේ සදාම් ධාර ධර්මදේශනා මාලාවේ නිර්මාතෘවරයානන්ද වෙනපා වසරක කාල පරිච්ඡේදයක මේ නිමාව සනිටුහන් වෙන අද දවසේදී අපි අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමු උදාවරණ අවසරයේදී අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේට තව තවත් ධර්ම ඥානය බෙදා හදා දෙන්නට සිළු දෙනා වෙනුවෙන් මේ උත්තරීතර මහා ධර්ම සේවාව ඉටු කරන්නට සිළු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ශක්‍ර දෙවියන් ප්‍රධාන දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් අපි චිරජීවනයේ පතමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. සදහම් ධාර ධර්ම දේශනා මාලාව වෙනුවෙන් පින්වන්ත දායකත්වය ලබා ගැනීමට බවතන් අපේ දුරකථන අංකයට සදහම් ධාර ලේටෙක්ස් ලංකා ජාත්‍යන්තර පෞද්ගලික ආයතනයේ පුණ්‍යානුමෝදනා සහිතවයි ගුණට මුසුවන්නේ පිටිත බිත්තියේ ජලය නොරදෙන තීන් තාලේපය වෙබ් පේන්ට්ස් අනුග්‍රහකත්වය ඔබට සම්මා සම්බුදු සරණයි